අප ඔබ වෙත ගෙනෙන්නේ ප්‍රතිවේක්ෂා දේශනා මාලාවේ නවවන සතියේ අවසාන දේශනාව ඉරිදා දවසට නියමිත අභිධර්ම දේශනාව. ඉතින් අපි කල් වේලා නොගෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර පූරකව ඇරයුම් කරමු. අප සැම කිරීමෙත් සිටින් අදට අදට නියමිත අභිධර්ම දේශනාව සිදු කරන හැටියට. සාදු සාදු සාදු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 චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්වගෝති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ ජීවිතය අවබෝධ කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නත් සතර සූපත් කරගන්නත් අපේ ඇත්ත తත්වය තේරුම් ගන්න ඇත්තට මුණ දීලා ඇත්ත අනුව ජීවත් වෙන්න අපේ මනස සකස් කර ගැනීම සඳහායි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඉතින් ඒ අනුව කටයුතු කරන අපිට අපි අතින් ගිලිහෙන යම්කිසි ගැඹුරුයි වගේ බොහොම අපහසුයි වගේ දැනෙන විශේෂයක් තමයි අභිධර්මය කියලා කියන්නේ. ඉතින් ඉරිදා දවසට අපි මේ අභිධර්ම වැඩසටහනක් අභිධර්ම පන්තියක් යොදාගත්තේ වෙන මොකටවත් නෙවෙයි. මහා අභිධර්මිකයෝ අභිධර්මය පිළිබඳ මහා දැනුවත් පිරිසක් බවට පත්කරන්න නෙවෙයි මටත් එහෙම දැනුමක් නැහැ. නමුත් අපි දන්න පමණින් අපිට අභිධර්මය පිළිබඳ යම්කිසි මූලික දැනුමක් හරි ඇති කර ගැනීම තමයි මේ වැඩසටහනේ ආරම්භන. ඉතින් ඒකින්ද අපි උත්සාහ කරමු දන දන්න පමණින් අභිධර්මයට අවතීර්ණ වෙන්න. එතකොට අපි ළඟ තියෙන දුර්මතත් බිඳෙනවා. අපි දැන් මේ වෙනකොට සාකච්ඡා කරා බොහෝ කාරණා. නමුත් යම් කිසි අදහස් ලියලා යපු අය ලියලා තිබුණා වේගය වැඩි මම කියන දේවල් වල ටිකක් අපිට ග්‍රහණය කරගන්න අමාරුයි. අනිත් ධර්ම කරුණු පුළුවන් වුණාට අභිධර්මයේදී අපහසුකම් තියෙනවා කියලා. සහ තව ලියලා තිබ්බා යම්තම් අභිධර්මය චුට්ටක් තේරුණා මට පහසුවෙන් ටිකක් මේකේ ඉවක් දැනුණා කියලා. ඉතින් ඒකින්ද මම හිතනවා අපි ගත්ත උත්සාහය යම්කිසි ප්‍රතිඵලයක් තියෙනවා කියලා. ඉතින් අපි කතා වුණා මුල් කොටසට ලොකු කාලයක් ගමු. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. උනන්දුවෙන් පොත්පත් ටිකක් බලන්න. මොකක්ද අරමුණ කියලා පැහැදිලි කරමිනේ අපි හැමදාම කරගෙන යන්නේ. නමුත් ඉරිදා දවසේ අපි ත්‍රාවිධර්ම වැඩසටහන සිද්ධ කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. පොහොය දවසේ තිබ්බ වැඩසටහන සමගාමීව අපිට සෙනසුරාදා ඉරිදා පොඩක් මාරු කරගෙන යන්න වුණා. ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ ගිය ඉරිදා වෙනකොට අපිට සෙනසුරාදා කරන උරුමය වැඩසටහන තමයි කරන්න උනේ පොහොය දවසේ සතියට ආපු හින්දා. එතකොට සති දෙකක් දැන් අපි ධර්ම ගැන කතාවක් නැහැ අපේ. ඒකෙන්ද දැන් ටිකක් අමතක වෙලත් ඇති කියලා මම හිතනවා. නමුත් අපේ අරමුණට අපි යමු. අපි හැමදාම අරමුණ මතක් කරගන්නවා. ඒ අරමුණ තමයි අපේ ජීවිතයේ අපේ සිත විශේෂයෙන් තේරුම් ගැනීම. ලෝකයේ තියෙන ඔක්කොම ටික ගත්තහම චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා කොටස් හතරකට බෙදෙනවා කියලා අපි කතා කරා. ඒවට අහුවෙන්නේ නැති මුකුත් මේ ලෝකේ නැහැ. ලෝකේ තියෙන සියල්ල කොටස් හතරකට බෙදෙනවා. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා. එතකොට නිබ්බාන කියන කොටසත් රූප කියන කොටසත් අපි දැනට පැත්තකින් තිබ්බා. හරිද? එහෙනම් දැන් කතා කරන්න තියෙන්නේ චිත්ත චෛතසික ගැන. චිත්ත චෛතසික වලට අහුවෙන්නේ නැති කිසිමම දෙයක් අපේ මේ సంతానගතව උපදින්නේ නැහැ. එහෙනම් අපේ සිත පිළිබඳව අවශ්‍ය කරන අපේ සිතේ සිත සහ සිතේ ඇතිවන සිතුවිලි පිළිබඳව සියලු න්‍යායන් සියලු ප්‍රමේයන් සියලු මූල ධර්මයන් මේ අභිධර්මයේ ඉගෙන ගැනීම ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඒතර කවුරු ගැනද? මං ගැන මං ගැන මං ගැන. හරිද? එහෙනම් හරියම රසවත් කියලා මම පළවෙනිම කියන්නේ. මේක හරියම රසවත් කාරණාවක්. මොකද මේක රසවත් වෙන්නේ මේක මං කියලා තිබ්බ භාෂාවක් කියලා. භාෂාවක් ඉගෙන ගන්නවා වගේ කියලා. මේක රසවත් වෙන්නේ ඇයි? මේක රසවත් වෙන්නේ මගත් එක්ක සම්බන්ධ කරගෙන ඉගෙන ගත්තොත්. මොකද මේ කියන සියලු දේ මගේ තුලින් පැන නැගෙන දේවල් නම් මට ඒවා ප්‍රායෝගිකව මගේ ජීවිතයත් එක්ක සංසන්දනය කරමින් යන්න ඕන. ඔන්න දැන් ටිකක් වේගෙ වැඩි වුණා වගේ මට තේරෙනවා. නේද? ඒක පුරුද්ද. දැන් මේක අඩු කරගන්න අපි උත්සාහ කරන හිමින් හරි කමන්නේ. එහෙනම් ජීවිතය සසඳා ගැනීම සඳහා තමයි අභිධර්මය. එතකොට සිත් සහ චෛතසික. මේ ගැන අපි කතා කරද්දි කතා කරා හරියට මොනවා වගේද හොද්දක රසය කියන්නේ උපදින රසය සිතනම් ඒ රසයට හේතු වෙච්ච අන්නේ ක්‍රියාවන් වගේක් තියෙනවා. ඒ රසය පැනිච්ච එකක් පැනුණා. නේද? පැනෙනවා කියලා කියන්නේ අපි රසය හැදුනා. ඒ රසය හැදෙන්න හේතු වෙන ඒ රසයත් එක්කම සිද්ධ වෙච්ච තවත් ක්‍රියාවන් වගේක් තියෙනවා. ඒ තමයි එකතු වෙච්ච ඒවා. මිරිස් මෙච්චරයි, කහ මෙච්චරයි, සලක්කු මෙච්චරයි, වතුර මෙච්චරයි, ලුණු මෙච්චරයි ඒ එකතු වෙන එකතු වෙන විදිහ හැටියට නේද රස හැදෙන්නේ. අන්න ඒ වගේ සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම නැති වෙලා යන සිත ගන්න අරමුණම ගන්න යම්කිසි සිතත් එක්කම ඇතිව නැතිව යන ධර්මතාවයක් තියෙනවා සිතත් එක්කම ඇති වෙන අන්‍ය ක්‍රියාවෝ කියලා කියනවා ඒවට කියනවා චෛතසික කියලා. හරි. එතකොට අපේ අරමුණක් තියෙනවා දැන් මූලික අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි මේ සිත් සහ චෛතසික කොහොමද වැඩ කරන්නේ කියලා හොයාගන්න අභිධර්මයේ තියෙන විදිහට ඒවා දැනගන්නයි මේ උත්සාහය ගන්නෙ. ඒකට කියනවා සංයෝග වීම සංප්‍රයෝග වීම කියලා කියනවා. ඒ ඒ චෛතසිකත් එක්ක ඒ ඒ ඒ සිත උපදින්න මොන වගේ චෛතසිකද එකතු වෙන්න ඕනේ. ඒ ඒ රස උපදින්න මොනවද දාන්න ඕනේ. හරිද? අපේ අම්මලා ඔකට කියන්නේ රෙසිපි එක කියලානේ. නේද? එහෙනම් සිත් කළ රෙසිපි එකයි මේ ඉගෙන ගන්න යන්නේ ඉස්සෙල්ලා. හරි මේ සිත ඇති වෙන්න මොනවද දාන්න ඕනේ? මේ සිත ඇති වෙන්න මොනවද මොනවා වෙලාද මේ සිත ඇති වෙන්නේ? මේ සිත ඇති වෙන්නේ මොනවා වෙලාද කියලා. ඉතින් දැන් අද වුණත් අපි හැමදාම කිව්වා අද පටන් ගන්න කෙනෙකුට මේ වැඩසටහන එක අභිධර්මයේ පටන් ගන්න පුළුවන් මොකද අපිට හොඳ පොත් තියෙනවා. හරි මම මේ කරන්නේ පොතක් බලන්න පුළුවන් විදිහට పూర్ව සූදානම සිතේ ඇති කිරීමයි මේ සිද්ධ කරන්නේ. ඒතර අපිට පොතක් නැත්තම් පොතක් බලපුවම එකපාරටම තේරෙන්නේ තේරෙන්නේ නැහැ. එතකොට සිත් වශයෙන් ගත්තහම අපිට ඉපදිය හැකි මම සාරාංශයක් මේ කියාගෙන යන්න ඉක්මනට එතකොට දැන් ඉගෙන ගත්ත ටික ආයෙ මතක් වෙනවා. අපිට ඉපදිය හැකි සියලුම සිත් ටික අරගෙන අභිධර්මයට අනුව බෙදලා තියෙනවා 121කට කෙටි වශයෙන් එක බෙදනවා නම් ඒක කටලා ගන්න එපා ඒක නිකම්ම තේරෙන දෙයක් පස්සේ කෙටි වශයෙන් බෙදනවා නම් 89කට නැත්නම් විස්තර වශයෙන් බෙදනවා නම් 121කට එකම එක තැනක තියෙන විග්‍රහයක් ඉදයි මේ වෙනස තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක අකුරලා ගන්න එකක්. ඒක පස්සේ තේරෙයි. කමක් නැහැ. අපි දැනට 121යි කියලා දීර්ඝ වශයෙන් ගත්තාම ඕන වෙලාවක අකුරලා ගන්න පුළුවන්. නේද? එහෙනම් අපි හිතනවා සිත් ඔක්කොම 121යි. ඉපදිය හැකි සිත් ප්‍රමාණය 121යි. මේ සිත් 121ක් හදන්න. ඒ කියන්නේ ඔන්න රස 121ක් හදන්න ලෑස්ති හොද්දේ. හරිද? හොද්දේ එක එක ඒවා මිශ්‍ර කරලා රස 121ක් හදන්න පුළුවන්. ඒ හදන්න ඕන කරන දේවල් ටික දැන් පැත්තකින් තියලා තියෙනවා. හරිද? ඒ පැත්තකින් තියලා තියෙන ಜಾති ඔක්කොම ඒවට කියනවා චෛතසික කියලා. ඒවා ඔක්කොම 52යි. 52කින් ටික ටික අරගෙන සමහර වෙලාවට සමහර ඒවා මේ හැම රසය දාන්නම දැන් වතුර ඉතින් හොද්දා කලා නිකන් වතුර නැත්තම් ඉතින් හොද්ද හැදෙන්නේ නැහැ. එහෙනම් වතුර කියන එක අනිවාර්යයි. නේද? අන්න ඒ වගේ මේ චෛතසික 52ක් තියෙන මේ 52කින් ටික ටික එකතු කරලා තමයි මේ හිත හැදෙන්නේ. හරිද? එකතු කරලා හදනව නෙවෙයි එහෙම තමයි හැදෙන්නේ. නම් හොද්ද නම් අපිනේ හදන්නේ. ඒ වගේ එහෙනම් දැන් 52ක් තියෙනවා සිත් 121ක් තියෙනවා. එහෙනම් අපේ අරමුණ මොකක්ද? මේවා එකතු වෙන විදිහ. ඒ ඒ සිතක් හැදෙන්න එකතු වෙන චෛතසික මොනවද කියලා දැන ගැනීම. හරිද? ඒ ඒ චෛතසිකයන් යෙදෙන සිත් මොනවද කියලා අනිත් පැත්ත දැනගන්න එකම දේ මේ. හරිද? අර වෙන් වශයෙන් දැනගන්නවා. මේ මේ චෛතසිකයන් මොන මෙහිතේද යෙදෙන්නේ? හැම සිතකම හැම චෛතසිකයක්ම යෙදෙන්නේ නැහැ. එහෙනම් අපි දෙපැත්තටම මේක දැනගන්න ඕනේ. එහෙනම් අපේ පළවෙනි අරමුණ ඒක. ඊට පස්සේ බලන්න ඉතින් ටිකට යන්න. ඕක කරගන්න ගියාම තමයි අපි ලොකු අමාරුවක වැටෙන්නේ. පැටලිලා හරිද ඔක්කොම වෙනවා. ඒ පැටලෙන්නේ කොහොමද? මේක ඉස්සර ගණන් ඉගෙන ගන්න ගියා වගේ. එක දවසක් ගුරුවරයෙක් යමක් උගන්වලා ඒක පරිණත වුණේ නැත්තම්. ඊළඟ දවසේ පාඩම තේරෙනවද? නෑ. හැබැයි ඒ වුණාට මේ අර මේ අර මොනවද මුදල් තණ්හාවට හින්දා අපි ඉගෙන ගත්තා කොච්චර හරි අමාරුයි. නේද? ඇත්තටම හුඟක් අය ඉගෙන ගන්නේ දැනුමට නෙවෙයි. මේ කාලේ වැඩිම ඉගෙන ගන්නේ මොනවටද? දැනුමටද රැකියාවටද? රැකියාවට ඉගෙන ගන්න කට්ටියට වැඩි. ඒකද තණ්හාව හින්දා අරව අමාරුවෙන් හරි ඉගෙන ගත්ත භාෂාත් ඉගෙන ගත්තානේ අපි. අන්න ඒ වගේ මේකට පොඩි කැපකිරීමක් ඕනේ. කැපකිරීමක් ඕනේ කියන්නේ මේක ලිස්සා යන්න එපා. මේකෙන් ලැබෙන ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඒ තියෙන ප්‍රයෝජනය තමයි ධිට්ඨි විසුද්ධිය, කාංකා විතරන සුද්ධිය ආදී නිවන් දකින්න අවශ්‍ය කරන පිරිසිදු වීම සිද්ධ කරද්දී අපිට මේ ගැඹුරු ධහම ලොකු ප්‍රයෝජනයක් වෙනවා. හැබැයි අභිධර්මයේ නැහැ කියලා නිවන් දකින්න බැරිකම නැහැ කෙනෙකුට. හරිද? එහෙම නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. නිවන් දකින්න පුළුවන්. බැරිකමක් නැහැ කියලා කිව්වම මම නිවන් දකින්න බෑ කියලා බැරිකමක් නැහැ. පුළුවන්. නමුත් අභිධර්මයේ දන්න කෙනාට යම් ධර්මයක් තේරුම් ගැනීම හිතාම පහසුයි. හරි අහන බණක් වුණත් ඒ බණ තුල තියෙන දේ තේරුම් ගන්න හරිම පහසුයි. ඉතින් ඒකින්ද අර මොකද ධර්මය තුල තියෙන සම්පූර්ණ අපේ හිතේ විස්තරයනේ. නේද? අභිධර්මානුකූලව. එතකොට අපිට තේරෙනවා අපි හොඳට මේක අපේ ජීවිතයත් එක්ක එකතු කරලා අපි අහන ධර්මයත් එක්ක අපි භාවනා කරනකොට මොකද වෙන්නේ? අපි වෙනත් වෙනත් වැඩ කරනකොට මොකද වෙන්නේ කියලා අපි දැනගෙන කරනකොට අපිට නිකම්ම තේරෙනවා මේ අභිධර්මයේ කවුරුහරි කියනවා නම් බුද්ධ භාෂිතයක් නෙවෙයි කියලා ඒත් කමක් නැහැ. බුද්ධ භාෂිතයක් කියලා කියනවනම් ඒත් කමක් නැහැ. ඇයි? මේක මට ප්‍රයෝජනයක් තියෙනවා. මේකේ කතා කරලා තියෙන කවුරු ගැනද? මං ගැන. මගේ ක්‍රියාකාරීත්වය ගැන. එතකොට මට ඒක බුද්ධ භාෂිතයක්ද නැද්ද ඔය තර්ක කර කර ඉන්න ඕනේ නැහැ. මොකද මට හොඳට හොඳටම තේරෙනවා මේ තරම් ගැඹුරු දහමක් බුදුරජාණන් වහන්සේගෙන් පැන නගින්නකෝ කාගෙන් පැන නගින්නද <laughs> නේද? හ්ම් ඉතින් ඒකින්ද මේක පිළිබඳ කිසිම විවාද කර කර ඉතින් අපි විවාද කර කර ඉන්නවා මෙලෝ දෙයක් දන්නේ නැතුව විවාද කර කර ඉන්නවා. හුඟක් තැන්වල එහෙමයි. එහෙනම් මම කියන්නේ විවාද කරන්න ඉස්සලා මේක ඉගෙන ගන්න. ඉගෙන ගන්න නැතුව කොහොමද විවාද කරන්නේ? නේද? යමෙක් ගැන මම කියන්න යමෙක් හොඳද නැද්ද කියලා කියන්න නම් මම මොකද කරන්න ඕනේ? කවුරු හරි කියපු දේ කියලා හරියනවද? නෑ. එයාව ආශ්‍රය කරන්න ඕනේ. ඒ වගේ අභිධර්මයේ ආශ්‍රය කරන්ද අපි ආශ්‍රය කරමු. එහෙනම් අපිට තියෙනවා සිත් 121යි චෛතසික 52යි ගැන ඉගෙන ගන්න පොඩ්ඩක්. එතන තමයි පැටලෙන්නේ. ඒ ඒක පැටලෙන්නේ ඒව ගැන කතා කරන්න ගියාම ඔළුව නරක් වුණා වගේ දැනෙනවා විශේෂයෙන් සිත් 121 ගැන. ඒක පැටලෙනවා වැඩි ටිකක්. ඇයි වර්ගීකරණ වැඩි හින්දා. පළවෙනියෙන් මේක හතරට බෙදෙනවා කිව්වා. ඔන්න දැන් අපි කොහොමද කරේ? කොහොමද කරේ? මං කිව්වා හිතේ ඇඳ ගන්න ඕනේ මේක කියලා. මේක පොතේ ඇඳගෙන ඒ පොතේ රූපේ හරි කමන්නේ හිතේ ඇඳ ගන්න ඕනේ කියනකොටම තේරෙන්න ඕනේ. හරිද? කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා ඔය සිත් 121 කොටස් හතරකට බෙදෙනවා. කොටස් හතර එතන හොඳ දැන් සිත් 121යි. ඔන්න ඇඳෙන්න ඕනේ මේක. හරිද? මොනවද? කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. හරි. එතකොට මේ කාමාවචර කොටස ගැන අපි කිව්වා. ඒක ආයතරයක් බෙදෙනවා. එක පැත්තකින් සිත්නේ. නේද? කාමාවචර කියන්නේ ඒකට අපි ඔක්කොම විස්තර කරන්න හැදෑ. මේවා භූමිවල උපදින ඒ භූමි වශයෙන් තමයි මේක බෙදෙන්නේ. කාමාවචර සිත් වල අපි ඔයිට කලින් කතා වුණා ඒ කතාව උදේ මම කියන්නේ එක පැත්තකින් අකුසල් සිත් හැදෙනවා නේද අනිත් පැත්තෙන් කුසල් සිත් හැදෙනවා ඒවට කියනවා සෝබන සිත් කියලා ඒ දෙකටම දෙකම මූලික වෙන්නේ නැති අහේතුක සිත් හැදෙන මොන තුනකට බෙදෙනවා මතක තියාගන්න ලේසියෙන් ඔය විදිහට මේක මතක තියාගන්න හොඳට ඔය පළවෙනි අපි ඔකට chart එක කියලාම කියමුකෝ ඉංග්‍රීසි රටයක් වුණාට කමන්නේ නේද ඔය පළවෙනි chart එක නැත්තම් පළවෙනි වගුව පළවෙනි සටහන අපේ ඔළුවේ හොඳට තියෙන්න ඕනේ. හරි ඒක කටපාඩම් වෙන්න ඕනේ හොඳට. එතකොට අපිට ඊළඟට එකින් එක දැන් මං කියන එකපාරටම හරිද? කාමාවචර, අකුසල, ලෝභ මූල කියලා තව ඊළඟ වර්ගීකරණයට යනකොට මේකෙන් එන්න ඕනේ ඉක්මනට. කොතනද මේ සිත් ටික කියලා. එතකොට පැටලෙන්නේ හරි ඒ ඒ මූලික සටහන අපේ ළඟ නැත්තම් තමයි අපිට මේක බලනකොට මොකක්ද අප්පා එකම වගේ සිත් වර්ගයක් තියෙනවා කියලා දැන් පොත බලාගෙන යනකොට තිත්තම වෙනවා නැත්තම් ඒකෙන් අපි ඒක පොඩ්ඩක් හදා ගන්නවා ඉස්සෙල්ලාම. එහෙනම් මොනවද? කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. කාමාවචර කොටස් තුනකට බෙදෙනවා. මොනවද? ඉතින් හරි ලේසි. කාමාවචර කොටස් තුනකට බෙදෙනවා මොනවද? කුසල, සෝබන සහ සෝබන කියන්නේ සෝබන කියන්නේ කුසල. එතකොට අකුසල සහ අහේතුක. අහේතුක මතක තියාගන්න ලේසි. මේ දෙකටම නැති ඒවානේ. අහේතුක කියලා. නේද? හරි. එතකොට රූපාවචරත් දෙකට බෙදෙනවා තුනකට බෙදෙනවා එතනදී අපි මේ මොනවද කියලා සාමාන්‍යයෙන් කතා කරා කුසල විපාක සහ ක්‍රියා කියලා. ඒක පස්සේ ආයෙ කතා කරනවා තුනකට බෙදෙනවා කුසල විපාක ක්‍රියා. සිත් කුසල සිත් තියෙනවා විපාක සිත් තියෙනවා හරිද? ඒ වගේම ක්‍රියා සිත් තියෙනවා. ඊළඟට අරූපාවචර තුනකට බෙදෙනවා කුසල් විපාක ක්‍රියා කියලා. රූපාවචර තුනකට බෙදෙනවා කුසල් විපාක ක්‍රියා. අරූපාවචර තුනකට බෙදෙනවා කුසල් විපාක ක්‍රියා කියලා. ලෝකෝත්තර කියන එක දෙකකට බෙදෙනවා මාර්ගසිත සහ ඵලසිත කියලා. හරිද? ඒතර ඔන්න ඔය ටික දැන් මතක තියෙන්න ඕනේ. ලේසියෙන් දැන් කුසල් විපාක ක්‍රියා. ඒවා එතකොට මොනවද කියලා අපි දාට කතා කරා. අපි පස්සේ ආයෙ කතා කරනවා දීර්ඝ වශයෙන් සිත් ගැන කතා කරද්දී කතා කරනවා. නමුත් අපි එහෙම අතකට දැන් මතකද බලන්න. ඉස්සෙල්ලාම කොටස් හතරයි. මොනවද? රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර සහ කාමාවචර. නේද? කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. කාමාවචර කොටස් තුනකට බෙදුණා. අකුසල, සෝබන, කුසල කියන්නේ සෝබන සහ අහේතුක කියලා. එතකොට ඒක ආය අරූප රූපාවචර ටික කොටස් තුනකට බෙදුණා. කුසල විපාක ක්‍රියා, අරූපාවචර කියන හතරක් තුනකට බෙදුණා කුසල විපාක ක්‍රියා, ලෝකෝත්තර කියන දෙකට බෙදුණා මාර්ග සහ සිත් කියලා. මාර්ග සහ ඵල කියලා. හරි. ඉතින් ඔය ඔන්න දැන් ඔය ටික හොඳට මතක තියාගන්න ගණන් පස්සේ දාගමු. හරිද? ගණන් පස්සේ දාගමු කියන්නේ ඒවා ඉලක්කම් ටික. සිත් කීයද කියන එක හිමින් දාගන්න ඕනේ. ඉතින්ලා මේ ටිකවත් මතක තියාගමු අපි. මොකද මේ සිත් කීයද කියන එක නිකම්ම වැටෙනවා. ඔක වර්ගීකරණය කරනකොට වැටෙනවා ඒ ටික කීයද කියලා. දැන් මම ඔක්කොම මතක තියාගන්න අමාරු වර්ගීකරණය විතරක් මතක තියාගන්න. මොකද සරලව මේකට අවතීන වෙමු. හරිද? දැන් එහෙනම් හරි කාමාවචරයේ අකුසල අහේතුක සහ සෝබන කියලා අපි දන්නවා. ඒක ආය කොට අකුසල කොටස ආය කොටස් තුනකට බෙදෙනවා. අකුසල කිව්වහම අපි දන්නවා ධාතු තුනයි. නේද? ලේසි මතක තියාගන්න. අකුසල කිව්වහම මොනවද ධාතු තුන? ලෝභ දේශ මොහ. එහෙනම් ලෝභ මූල, දේශ මූල, මොහ මූල කියලා. හරි. ඔන්න බලන්න දැන් මම කියන එක පාඩම ලෝභ මූල සිත් කියලා. ලෝභ මූල සිත් කියනකොට මේක මම කිව්වා පුහුණු කරන්න ලෝභ මූල සිත් කියනකොට කොහෙන්ද එන්නේ කියලා බලන්න 121යි කාමාවචර නේද කොහෙද අකුසල ලෝභ මූල තේරෙනවද අන්න එහෙම එන විදිහට තමන්ගේ මනසෙන් එන විදිහට ඉක්මනට හදාගන්න ඕනේ හරිද ඔය ටික හදාගන්න අමාරු නෑ ඔක කොලේක ඇඳ ගන්න හරිද කොලේක ඇඳගෙන හිතේ ඇඳ ගන්න කොලයක ඇඳගන්න ඒ විදිහට බෙදලා ඒ කරලා හිතේ ඒක ඇඳගන්න ඕනේ කියනකොටම කොතනද කියලා එන්න ඕනේ. හරිද? දේශමූල සිත් දෙකයි තියෙන්නේ. ඒකත් පස්සේ කතා කරමු. මම ඒක කිව්ව ගාන පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. හරිද? නමුත් කමක් නැහැ. මොකද ඒක හරි ලේසි ඉගෙන ගන්න. ලෝභ මූල 8ක් වෙන්නේ කොහොමද? දේශ මූල 2ක් වෙන්නේ කොහොමද? මෝහ මූල 2ක් වෙන්නේ කොහොමද කියලා කටපාඩම් කරගන්න ඕනේ නැහැ. විස්තර කරනවානේ අපි සිත් ගැන. ඒ සිත් ගැන විස්තර කරනකොට ඒක 8යි 8මයි එන්න ඕනේ කියලා තේරෙනවා. හරිද? එතකොට නිකම්ම 8යි 2යි 2යි 12යි කියලා තේරෙනවා. අකුසල සිත් 12 මොනවද කියලා තේරෙනවා. එහෙනම් ගණන් ටික හදාගන්න එක පස්සේ කරමු. එතකොට අපි උඩේ ඉඳන් පල්ලෙහාට වර්ගීකරණය කරන් ගියා. පල්ලෙහා ඉඳන් විස්තර කරන් යනකොට ගණන් ටික උඩට හැදි හැදි එයි. හරි? හරි. එහෙනම් අපි කෝකටක් කියලා ඉතිරි ටිකක් හදමුද අදම? නේද? අහේතුක දැන් එතකොට එහෙනම් කාමාවචර අකුසල ඔය කතා කරේ. ඊළඟට කාමාවචර අහේතුක කියලා જાතියක් තියෙනවා. ඒ අහේතුක වල තියෙනවා ඒ කියන්නේ කුසල විපාක, අකුසල විපාක සහ ක්‍රියා. කාමාවචර අහේතුක කොටසේ තියෙනවා කුසල විපාක අහේතුක කියන එක මම චුට්ටක් විස්තර කරන්න. අහේතුක කියන්නේ හේතුවක් නැතුව හැදෙනවා කියන එක නෙවෙයි. ලෝභය මූලික වෙලත් නැහැ, දේශය මූලික වෙලත් නැහැ, මෝහය මූලික වෙලත් නෑ. නැබැයි ඒක ලෝභ දේශ මොහ නැතුව නෙවෙයි මූලික වෙලා නෑ. ඒවා විපාක සිත් විදිහටයි එන්නේ. හරිද? ක්‍රියාසිත උපදින්නේ රහත් උත්තරයන්න් වහන්සේලාට. හරිද? ඒකයි එතන අ හේතුක කියලා කියන්නේ. ඒ කියන්නේ කුස සිත් නම් ಜಾති තුනයි නේද? මොනවද සිත් ಜಾති තුන එන්නේ? අකුසල, කුසල සහ අ හේතුක. හරිද? අකුසල, කුසල සහ අහේතුක. එතකොට අකුසල කිව්වහම කොටස් තුනකට බෙදෙනවා කියලා දැන් අපි හොඳටම දැනගත්තා. අහේතුක කිව්වහම විපාකත් කොටස් තුනකට බෙදෙනවා මොනවද? කුසල විපාක, අකුසල විපාක සහ ක්‍රියා. හරිද? කුසල විපාක සහ අකුසල විපාක. මේක දෙකටම අහු වෙන්නේ නැති ක්‍රියා. දැන් ඔන්න ඒ ටිකක් ලේසි වගේ. හරි දැන් අපි ඉන්නේ කොහෙද මේ chart එකේ කොහෙද? 121යි කාමාවචර අර පැත්තෙන් අකුසල වලට ගියා දැන් ඉන්නේ අකුසල වල නෙවෙයි නේද කාමාවචර අ හේතුක සිත්වල තුන්ට බෙදේ දැන් නේද ඊළඟට ආයෙනවා කාමාවචර එක පැත්තකින් අකුසල වලට ගියා අනිත් පැත්තෙන් අ හේතුක වලට ගියා ඊළඟට එනවා කුසල ඒවට කියනවා සෝබන කියලා හරිද මේ සෝබන සිත් කොටස් තුනකට බෙදෙනවා ඒක තමයි කුසල හරිද සෝබන සිත් තමයි පළවෙනිම ඒ කියන්නේ අපි දන්නවනේ කුසල සිත් සහ සහේතුක විපාක සිත් සහ කාමාවචර ඒ කියන්නේ ඊළඟ ක්‍රියා සිත් හරි ඒ කියන්නේ එතනත් කොහොමද බෙදෙන්නේ කුසල අතන බෙදුනේ අකුසල විපාක ක්‍රියා කියලා කුසල සිත් බෙදෙන්නේ අහේතුකත් බෙදුනේ අකුසල අහේතුක බෙදුනේ අකුසල විපාක කුසල විපාක ක්‍රියා කියලා එතකොට මේ කුසල සිත් ටික බෙදෙනවා කුසල විපාක ක්‍රියා කියලා කෙලින්ම අපිට ඇති වෙන කුසල සිත් සහ ඊළඟ කුසල විපාක සිත් සහ ක්‍රියා සිත්. හරි? එහෙනම් සෝබන සිත් ටික බෙදෙනවා කුසල සිත් 8යි ඊළඟට විපාක සිත් සහ ක්‍රියා සිත්. කුසල විපාක ක්‍රියා කියලා. දැන් චුට්ටක් ආය පැටලෙනවා වගේ ඇති නේද? අහේතුක කොටස බෙදෙනවා කුසල විපාක අප එතන තියෙන විපාක නේද? කුසල විපාක අකුසල විපාක ක්‍රියා කියලා. හරි? එතකොට සෝබන සිත් එක බෙදෙනවා කුසල විපාක ක්‍රියා. හරි. කුසල විපාක ක්‍රියා කියලා. හරි දැන් අමාරු කොටස ඉවරයි. හරිද? මෙච්චරයි අපි බෙදා ගන්න තියෙන. අනිත් ඒවා ඔය විදිහට රූල් රූල් දිගට බෙදි බෙදි යන්නේ නැහැ. දැන් ඇත්තටම කියනවා නම් මුළු chart එකම හරි. දැන් ආපහු අපි යම් පොඩි පැත්තකට අනිත් පැත්තෙන් එමු ටික ටික. හරි. දැන් ඔන්න මෙන්න chart එක. ආවා කොනේම තියෙන්නේ මොනවද මාර්ග සිත් ඒක දෙකකට බෙදුවා මොනවද දෙක මාර්ග කොනේම තියෙන ලෝකෝත්තර සිත් ඒක මාර්ග සහ ඵල කියලා ඊළඟට තියෙනවා අරූපාවචර ටික නේද ඒක අරූපාවචර බෙදෙනවා කුසල විපාක ක්‍රියා කියලා ඔය කුසල විපාක ක්‍රියා කුසල විපාක ක්‍රියා හරි රූපාවචර ටිකක් බෙදෙනවා කුසල විපාක ක්‍රියා හරි හැම ගොඩකම තියෙන කුසල විපාක ක්‍රියා කියන තුන. කුසල සිත් සහ මොකද ඒ ඔක්කොම කුසලනේ රූපාවචර අරූපාවචර කියන්නේ කුසල් සිත් වැඩි නේද? කුසල අරූපාවචර කුසල් සිත් රූපාවචර කුසල් සිත් ඒක තමයි කුසල් සිත් කියන පැටලෙන්නේ. ඒක හොඳට හදා ගන්න ඕනේ. එතකොට එහෙනම් අරූපාවචර පැත්තේ තියෙන කුසල විපාක ක්‍රියා රූපාවචර පැත්තේ තියෙන කුසල විපාක ක්‍රියා එතකොට ඒ වර්ගීකරණ තුනක් ඉවරයි මොනවද ලෝකෝත්තර අරූපාවචර රූපාවචර කියන. දැන් ඔය පැටලෙන එකේ තියෙන කාමාවචර පැත්තනේ. කාමාවචර ගතිය අන්තිමට අපි කතා කරේ කුසල් සිත් ටික. නේද? දැන් මොන අර අර රූපාවචර අරූපාවචර කතාවේ වගේමයි. කුසල් සිත් වලක් තියෙනවා කුසල විපාක ක්‍රියා කියලා. කුසල විපාක ක්‍රියා කියලා. දැන් බලන්න එහෙනම් දැන් ඔන්න දැන් පැටලෙන්නේ නැහැ අපිට. අර හෙත් බලන්න දැන් කවුරුහරි කියනවා අරූපාවචර ක්‍රියාසිතක්. නේද? මෙතන කියනවා රූපාවචර ක්‍රියාසිතක් කියලා. රූපාවචර එතකොට ඊළඟට කියනවා කාමාවචර සෝබන නේද? සහේතුක ක්‍රියාසිතක් කියලා. ඇයි? කාමාවචර කොටසේ තියෙන අහේතුක කියලා වෙන වර්ගීකරණයක්. ඒතර සෝබන පැත්තේ තියෙන්නේ සහේතුක කියලා. හරි ඒකයි සහේතුක කියන වචනේ ඉන්නේ. ඒතකොට කියනවා කාමාවචර සහේතුක ක්‍රියාසිතක්. එහෙනම් ඔන්න කාමාවචර පැත්තෙත් කොටස් තුනකට බෙදෙන එකෙන් එහා කොනේටම අපි දාගත්තේ අරවට සමාන එකක් අරූපාවචර අරූපාවචර සමාන වර්ගීකරණය කියන එක. ඒ කියන්නේ සෝබන සිත් ටික. ඒකත් බෙදෙනවා එහෙනම් කුසල විපාක ක්‍රියා. මොනවද කුසල විපාක ක්‍රියා කියලා. දැන් ඉතුරුනේ දෙකයි නේද? ඒ දෙක තමයි අහේතුක සිත් ටික සහ අකුසල් සිත් ටික. අහේතුක සිත් ටික බෙදෙනවා කුසල අකුසල ක්‍රියා කියලා. අන්න එතකොට මතක තියාගන්න පුළුවන් දැන්. මෙතර වෙලා අනිත් පැත්ත ඔක්කොම කුසල්නේ. එතකොට ඒවා සහේතුකේවනේ. එතකොට ඒවා කොහොමද කුසල විපාක ක්‍රියා කියලා බෙදුනේ නේද? මේ පැත්තෙන් එන කාමාවචර පැත්තේ තියෙනවා අහේතුක සිත් ටිකක්. ඒ අහේතුක වල තියෙනවා කුසල විපාක සහ කුසල අකුසල සහ ක්‍රියා. කුසල අකුසල සහ ක්‍රියා. කුසල අකුසල සහ ක්‍රියා. හරි නේද? හරි. ඊට පස්සේ එනවා අකුසල එතකොට දැන් එනවා කාමාවචර පැත්තේ මොනවද තුන? අකුසල අ හේතුක සෝබන නේද? කාමාවචර ඉතල මූලික වර්ගීකරණය මොකද්ද? අකුසල අ හේතුක සෝබන. එතකොට අකුසල කොටස බෙදෙනවා කොටස් තුනකට ලෝභ දේශ මොහ. අහේතුක සිත් ටික බෙදනවා කුසල අකුසල ක්‍රියා කියලා. එතනින් එහා ටික ඔක්කොම මාර්ග දක්වාම බෙදෙන්නේ කොහොමද? කුසල විපාක ක්‍රියා කියලා. ඔන්න මතක තියාගත්ත හැරෙන ඔය විදිහට මතක තියාගන්න. මේ මතක තියාගන්න ක්‍රමයක් හම්බුණා. දැන් පැටලුණාද බලන්න ආයතරයක්. අපි දැන් ආයෙ කොනක ඉඳලා යනවා. හරිද? මේක මම ඇයි අද මෙහෙම කරන්නේ? දැන් අපේ කාර්යාල කාමරේ නැත්නම් ශාලේ කුස්සියේ මේ chart එක හදලාද දැන් අද සිත් chart එක හදන්න ඕනේ හදලා හදලා මේක පොල් ගාන ගම උයන ගම රෙදි මදින ගම හරිද අහවලා බැන්නා අහවලා එක එක ඒවා කිව්වා ඔය රටේ නැතිව හිත හිත යන්නේ නැතුව මම දැක්ක අපේ පොඩි හාමුදුරනම අතල හරි අපූර්ව පොතක් තියෙනවා. හරිද? චූටි මෙච්චරද චූටි පොතක්. හරිද? මේ අතෙන් ලියන්න පුළුවන් ලස්සන හොඳ ඝනකම් මේ පිටකවරයක් තියෙන කාඩ් බෝඩ් වගේ ටිකක් කොහෙන් හරි පොතක් අරගෙන මේ යන යන තැන මේ පවන්නත්ත් එක්ක මේ පොත අරන් යන්නේ. හරිද? කොහර වාහනයකටත් බස් එකකටත් මේ පොත අරන් යන්නේ. බෑගෙන් අද ගන්න මේ චූටි පොත. අරගෙන මොකද කරන්නේ? බලනකොට මේ මොනවද තියෙන්නේ? මෙන්න මෙව්වා. හ්ම්. යන ගමන් බලනවා, මතක් කරනවා බලනවා, මතක් කරනවා බලනවා. මතක් කරනවා බලනවා. මේවා ඉගෙන ගන්න මං කියන්නේ යමක් ඉගෙන ගන්න පින්නන්නේ අපි කියනවා අපිට අභිධර්ම අනේ මට නම් බෑ මට කොච්චර වැඩ තියෙනවද මට උයන්ට තියෙනවා කන්න තියෙනවා නාන්න තියෙනවා අඳින්න තියෙනවා නේද මම හැමදාම කියන වචනේ දැන් හැමදාම කියලා ඉවරලා මේක හොඳට තියන්න ඕන මොකද්ද උදේටපත් දවල්ටපත් රැටපත් බත් බත් බත් කියන ඉන්නේ ඉතින් බත් වෙන ගමන් හරි වෙන වෙන ඒවා කල්පනා කර කර ඉන්නේ නැතුව නේද මේ වගේ වැඩක් හදාගන්න හදාගත්තොත් අපිට මේක හොඳට මේ භාෂාව සකස් කරගන්න පුළුවන් අභිධර්ම කියන්නේ උදාහරණයක් විදිහට මම මේ කියන්නේ අභිධර්ම ඉගෙන ගන්න කියන හරියට භාෂාවක් වගේ වෙන්න ඕන මේක. හරිද? ආයන් අපි chart එකට යනවා දැන් ආයතරයක්. සිත් 121යි මූලික කොටස් 4යි. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. ඒක හරියටම හරි දැන් ගණන් ගන්න පස්සේ හරිද? එතකොට කාමාවචරයක කොටස් 3යි නේද? මොනවද කාමාවචර කියන්නේ? මේ කාමාවචර භූමියේ උපදින අපිට මේ ඉන්න භූමිය වල උපදින සිත්. ඉතින් ඒවා කොටස් තුනකට අනිවාර්යෙන් බෙදෙනවා. එකක් තමයි අකුසල වෙන්න ඕන, අනිත් එක කුසල වෙන්න ඕන, අනිත් එක හේතුක වෙන්න ඕන. නේද? එහෙනම් අකුසල කුසල හේතුක. අකුසල හේතුක සහ කුසල. හරි. ඒතර අකුසල කිව්වහම අපි හොඳටම මතකයි ඒක. අපිට ලෝභ දේශ මොහ කියලා තුනකට බෙදෙනවා. එහෙනම් ඔන්න කාමාවචර ආවා. නේද? මේක හොඳටම තුනකට තියෙනවා කියලා දන්නවා. කුසල් හෝ අකුසල් හෝ හේතුක මැද. හරිද? එහෙම මතක තියාගන්න. අකුසල මේ පැත්තේ, හේතුක මැද, කුසල මේ පැත්ත කුසලයට කියන සෝබන සිත් කියලා. ඊට පස්සේ මේ අකුසල කොටස අය කොටස් තුනකට බෙදුවා. අහේතුක ටික කුසල විපාක, අකුසල විපාක, ක්‍රියා. කුසල විපාක, අකුසල විපාක, ක්‍රියා. ඒක විතරයි වෙනස්. එතනින් එහාට එන ඒවා ගත්තාම සෝබන සිත් වල තියෙන මොනවද? කුසල විපාක ක්‍රියා. කුසල විපාක ක්‍රියා. හරිද? එතකොට ඊළඟට අර පැත්තේ කියලා රූපාවචර පැත්තේ තියෙන්නේ කුසල විපාක ක්‍රියා. අරුපාදයට පැත්තෙත් එන්නේ කුසල විපාක ක්‍රියා. අන්තිම එක මා ලෝකෝත්තර පැත්තේ ඉන්නේ මාර්ග සහ ඵල. ඔය ටික මතක තියාගන්න. හරිද? ගණන් පස්සේ හදාගමු. ඔය සිත් ටික මතක තියාගන්න. සිත් 121 ඕක යටින්ම එකතු කරපුවාම සිත් 122 තියෙන්න ඕනේ. හරිද? ඕක යටින්ම ওই chart එකේ යටම ටික අරගෙන එකතු කරපුවාම 121ක් එන්න ඕනේ. ඉතින් මේ මම කියන්නේ ඉස්සෙල්ලා ඕන නම් පොතක් අරන් ඉස්සෙල්ලා ওই chart එක හදන්න. හරිද? chart එක හදලා ඊළඟ සතිය වෙන්න ඉස්සෙල්ලා පොතක් අරගෙන අභිධර්ම මාර්ගයේ පොත ගන්න රේකා චන්දවිමල ස්වාමීන් වහන්සේගේ අරගෙන මේ chart එකේ සිත් ටික මේ chart එක ඔළුවේ තියාගෙන සිත් ටික පුරවන්න. හරිද? මේකට කියද මේකට කියද මේකට කියද කියලා යටින් 121 වෙනවාද කියලා බලන්න. හරි? එතකොට අපිට මේක බොහොම රසවත්. හරිද? ඊළඟට අපි යනවා චෛතසික 52ත් අද වර්ගීකරණය කරගමු. එතකොට මේ කට්ටියට වැඩ කරගෙන යන්න ලේසි. මටත් ලේසි. එතකොට ඊළඟ දවසේ අපිට පුළුවන් සිජ්ජන සාකච්ඡා කරන්න චෛතසික ගැනත් සාකච්ඡා කරමින් හිටියා අපි. මම එහෙම කරේ ඇයි? මම කලින්ම කිව්වා පටන් ගන්නකොට ඔය සිත් 121 කියලා. දැන් ඔන්න ටිකක් දැන් තේරුණානේ. ඕක හොඳට ඔළුවේ ඔය chart එක එනකන් එන්න කලින් මම දැන් පටන් ගන්නවා ඒක පාඩම සහේතුක කාමාවචර කියලා ඔන්න සිත් ටික කියන්න පටන් ගත්තා මේ කහණී කරගොඩේ මේක මේකට මොකක්ද තේරෙන්නේ කියලා. හරි. ඒතර තමයි ඔක පැටලෙන්නේ. එහෙම පැටලෙන්නේ නැති වෙන්නේ මේක මතක තියාගෙන යනවා අපි හරි කම්මැලි මතක තියාගන්න. හරි. මතක තියාගෙන යන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට වැඩිය ගොඩක් ලේසි අපිට මේ චෛතසික බෙදා ගන්න කියන චෛතසික 52 චෛතසික 52ක් බෙදෙනවා එක පැත්තකින් ඒක චෛතසික 52 බෙදෙනවා අපි දන්නවා අකුසල කොටසක් තියෙන්න ඕනේ නේද? කුසල කොටසක් තියෙන්න ඕනේ. ඒක පැහැදිලි. එතකොට ඒ අකුසල කොටසක් කුසල කොටසක් සහ ඊට පස්සේ ඒ දෙකටම අයිති කොටසකුත් මේකේ තියෙනවා. හරිද? එතකොට දෙකටම අයිති කොටස දෙකට කියනවා අන්‍ය සමාන රාශිය කියලා. මේ දෙකම දෙකටම අයිති කොටසට කියනවා අන්‍ය සමාන රාශිය කියලා. හරිද? එතකොට කුසල කොටසට කියනවා අකුසල රාශිය අකුසල ගොඩ කියලා. අකුසල අකුසල ඒවට කියනවා අකුසල ගොඩ කියලා. කුසල ඒවට කියනවා ශෝබන රාශිය කියලා. හරි? එහෙනම් තුනකටයි එකක් බෙදෙන්නේ. අර හතරකට බෙදුනා. මේක තුනකට. අර අර 121 හදන්න දායකත්වයේ දරන මේ චෛතසික ටික අපි කොටස් වලට බෙදෙනවා. එකක් කුසල නේද? ඒක කියන්නේ ශෝබන රාශිය. අනිත් එක අකුසල චෛතසික ටික. අනිත් එක දෙකම. දෙකටම යන කට්ටියක් ඉන්නවා. හරිද? ඒකට කියනවා අන්‍ය සමාන රාශිය කියලා. ඔන්න අන්‍ය සමාන රාශිය ආය දෙකකට බෙදෙනවා. ඒවා හරි ලේසි දැන් ඒවා ලේසි. ආය දෙකකට බෙදෙනවා. අපි ගණන් දාගන්නේ පස්සේ. හරිද? දෙකකට බෙදෙනවා. කොහොමද දෙකකට බෙදෙන්නේ අන්‍ය සමාන රාශිය? හැම හිතක් එක්කම යන කට්ටියක් ඉන්නවා. හරිද? ඒවට කියනවා සබ්බ චිත්ත සාධාරණ. ඒ කියන්නේ හිතක් කොහෙද ඇති වෙන්නේ? ඒ හැම හිතක් එක්කම පහළ වෙන ඒ හැම හිතකටම යෙදෙන චෛතසික වර්ගයක් තියෙනවා. ඒ හැම හිතකටම යෙදෙන චෛතසික වර්ගයක් තියෙනවා. ඒ හිත නැතුව ඒ චෛතසික නැතුව හිතක් හැදෙන්නේ නැහැ. මොනම හිතක් හැදුනත් ඒ චෛතසික ටික යෙදෙන ඒවට කියනවා සර්වචිත්ත සාධාරණ කියලා. ඊළඟට තව කොටසක් තියෙනවා ඒවට කියනවා ප්‍රකීණක චෛතසික කියලා. මේ මොනවද මේ දෙපැත්තට යන අය. නේද? අන්‍ය සමාන රාශිය. එහෙනම් මතකද චෛතසික ලෙසිය. සෝබන රාශිය, අකුසල රාශිය, අන්‍ය සමාන රාශිය. අන්‍ය සමාන රාශිය දෙකකට බෙදුවා. මොනවද? සර්වචිත්ත සාධාරණ. ඉතින් නමෙන්ම තේරෙන බෙදෙන හැටි. නේද? සාපකීන්නක කියන්නේ ඕක තමයි රසවත්ම කට්ටිය ඉන්නේ. හරිද? ඒකට අපි කතා කරා ඔය ටික කලින් මම පැහැදිලි කරා. අපිට ඕන මේවා ටික ඔළුවට යන්න නේද? ඔය ඒ කට්ටියට මම කිව්වේ මොකක් කියලාද? උදාහරණ කපටි යාළුවෝ වගේ කියලා. කපටි යාළුවාගේ ස්වභාවය මොකද්ද? අපි හොඳ දෙයක් කරද්දි ඒ පැත්තට එනවා. නරක දෙයක් කරද්දි ඒ පැත්තට එනවා. නේද? උදාහරණයක් ඡන්ද කියන එක. කැමැත්ත. අපි දන්නවා කුසල ඡන්ද, අකුසල ඡන්ද කියලා. නේද? අකුසල් වැඩ කරනකොටත් හිතේ තියෙන ඒකට කැමැත්ත කියන එක. නේද? කුසල් කරනකොටත් හිතේ තියෙන එකට කැමැත්ත. එහෙනම් කැමැත්ත වෙලාවකට මගේ හිතේ තියෙන කැමැත්ත වෙලාවකට අකුසලයක් එක්ක පෙරමුණේ රාළ වගේ යනවා. නේද? කැමැත්ත තමයි මම වරයන්නේ පැත්තට හැම වෙලේම කැමැත්ත වෙනවා වරයන්නේ. අකුසලයක් එක්ක මෙයා ඉස්සරලා යනවා. මේ ඡන්දය කියන එක කෙනා ඉස්සර වෙලා තමයි ඔක්කොම කරා යන්නේ. වෙලාවකට බලනකොට මම කුසල් කරද්දී ඒ කුසලේ සාර්ථක වෙන්නේ ඡන්දය තිබ්බොත්. හරිද? කැමැත්ත කියන එක. එහෙනම් අන්න ඒ වගේ තියෙන චෛතසික ටිකට කියනවා ප්‍රකීණක චෛතසික කියලා. හරිද? එතකොට ඒවට කියනවා ප්‍රකීණක චෛතසික කියලා. ඊළඟට අකුසල රාශිය කියලා කියන්නේ අකුසලයන්ම හැදෙන දේවල්. හැදෙන්න හේතු වෙන අකුසල සිත් හැදෙන්න හේතු වෙන මේ චෛතසික ධර්මයන් වලට කියන අකුසල රාශිය කියලා. සෝබන රාශිය කියලා කියනවා කුසල දේවල් වලට. අන්න ඒ ටිකත් ඒ කුසල වල තියෙනවා සෝබන සාධාරණ කියලා. ඊළඟට විරති කියලා තියෙනවා අප්‍රමඤ්ඤ පඤ්ඤා කියලා ඒව හැම තිබ්බදේම කොහොම ඉස්සරහට යනකොට ඉගෙන ගන්නකොට ඒවා නිකම්ම හිතේ හිටිනවා. හරිද? අපි එතකොට දැනට කතා කරමින් හිටියා අපි ඔක්කොම මේ සර්වචිත්ත සාධාරණ චෛතසික ගැන කතා කරා. ඒ තමයි පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය සහ මනස්කාර. හරිද? ඒ ටික නම් විස්තර කරගත්තා මේ වෙනකොට. දැන් එහෙනම් එකපාරටම සරල චිත්ත සාධාරණ චෛතසික කියනකොටම කොතනද ඉන්නේ chart එකේ ආවා අන්‍ය සමාන රාශියේ කොනේම තියෙන සියලු සිත් එක්ක යන දැන් මම කියනවා ප්‍රතිින්නක රාශිය කියනකොටම ඔන්න මතක් වෙනවා නේද අන්‍ය සමාන රාශියේ ප්‍රතිින්න කොටස දැන් ලේසියි චෛතසික ඒ ටික ගැනත් අපි සාකච්ඡා කරා හරිද මේ වෙනකොට සාකච්ඡා කරා මම අර ටික අර වැඩි විස්තර කරන්න දෙන්නේ ඒක සාකච්ඡා කරනවා මතක හිටින්දා. හරිද? දැන් මතක තියාගන්න යන්න ඕනේ. සිත් ගැනත් එහෙමයි. සිත් ගැන සිත් ටිකත් මම ඊට පස්සේ චෛතසික ගැන විස්තර කරලා සිත් ටික ගැන නේද? හුඟක් වෙලාවට අපි සිත් ගැන විස්තර කරලා චෛතසික වලට එන්නේ. නමුත් මේ මන්චුටි උත්සාහයක් ගන්නවා චෛතසික ගැන ටික විස්තර කරලා සිත් වලට යන්න සිත් ගැන ටිකක් අපි කතා කරා මූලික අර්ථ දැක්වීම ටික කතා කරා ඒක පැටලෙනවා ගතිය වැඩි චෛතසික ගැන ටික කියනකොටත් නිකන් අර හරියට නිකන් අර සුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය වගේ. නේද? ඒ කියන්නේ මේ අර යෙදෙන දේවල් හින්දා චෛතසික නිකන් සෞම්‍යයි වගේ අපිට දැනෙනවා. සිත් ගැන කිව්වම නිකන් පිරිසිදු වගේ ඒක අර ඒක නිකන් ටිකක් අමාරුයි වගේ එක පාට හිතාගන්න. ඒකින්ද අපි චෛතසික පැත්තෙන් යන චෛතසික පැත්තෙන් යනකොට අපි තියෙන මේ ප්‍රකීර්ණක චෛතසික ගැන කතා කරා විතක්ක, විචාර, අදිමෝක, වීරය, ප්‍රීති, ඡන්ද. විතක්ක කුසල අකුසල දෙකේම යෙදෙනවා. විචාර කුසල අකුසල සිත් දෙක ජනාසීම යෙදෙනවා. අදිමෝක්ක ඒත් එහෙමයි වීරියත් එහෙමයි දන්නවා. අකුසලයට අදාළ දේවල් කරන්න වීරිය වුණද නැද්ද? හැබැයි සම්ප්‍රදාන වීරිය නේ. සම්ප්‍රදාන වීරිය කියන්නේ කුසල පැත්තට යන එක කියලා. නේද? එහෙනම් අකුසල් පැත්තේ දේවල් කරන්නේ මිනිස්සු වීරියකින්. සමහර අයට අකුසල් පැත්තේ දේවල් කරගන්න බෑනේ. නේද? වීරියමදි. එහෙනම් වීරිය කියන එක නත් හරියට කවුරු වගේද අර යාළුවා වගේ තමයි. කපටි යාළුවා වගේ ඕන ඕන වෙලාවට තල්ලුව දාගෙන මේ පැත්තට යනවා මේ පැත්තට යනකොට මේ පැත්තට යනවා. හරි එහෙනම් වීරිය කියන්නේ එක දෙයක්. වීරිය කියන එක සිතක උපදවා ගත යුතු දෙයක්. හරි. එතකොට මේ වීරිය යෙදුනොත් ඒක කුසල පැත්තට අකුසල පැත්තට දෙකටම යනවා. ඒ වගේම තමයි ප්‍රීතිය. ඒත් එහෙමයි අකුසලේනුත් ප්‍රීතිය උපදිනවා. කුසලේනුත් ප්‍රීතිය උපදිනවා. හැබැයි මේ දෙකේ වෙනස්කම් තියෙනවා. ඒ ප්‍රීතිය පවතින කාලයන් ආදි වශයෙන් වෙනස්කම් තියෙනවා. ඊළඟට අන්තිම එක ඡන්දය. එහෙනම් මොනවද? විතක්ක, ਵਿਚාර, අදිමෝක, වීරිය, ප්‍රීති, ඡන්ද. සර්වචිත්ත සාධාරණ 7යි, ප්‍රකීර්ණක 6යි. හරිද? අන්න එතකොට අපිට තේරෙනවා එහෙනම් අන්නේ සමාන රාශිය කීයද? 13යි. ආන් ගණන් දාගන්න ඕන ඔය ක්‍රමයට. හරිද? සර්වචිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි. මොකද අපි ඉගෙන ගත්ත හින්දා දැන් ඒවා මතක ඇති. මතක නැත්නම් ආයෙ මම ඒක විස්තර කරන්න කිසි තේරුමක් නැති වෙනවා. මතක නැත්නම් අපි මොකද කරන්නේ? පොතක් අරන් බලා ගන්නවා සාතර චිත් සාධාරණ 7යි ප්‍රකීර්ණ 6යි එහෙනම් නිකම් අපිට තේරෙනවා අන්න සමාන රාශියේ 13 කියලා. ඒකයි මම කියේ යටින් එකතු කරොත් 52 එන්න ඕනේ. දැන් අකුසල රාශියේ අකුසල රාශියේ තියෙනවා 19ක්. චෛතසික 19ක්. ඔය අකුසල් ටික හදන්නේ ඔන්න ඔය 19යි. අකුසල් සිත් ටික හදන්නේ ඔය 19යි. අන්න අර 13 කට්ටිය එකතු වෙලා. හරිද? දැන් අපිට නිකන් 아무තු ආසාවක් ඇති වෙන්න ඕනේ මේ එකතු වෙන විදිහ හොයාගත්තොත් හොඳයි. නේද? මෙව්වයි මෙව්වයි එකතු වෙලා තමයි හැදෙන්නේ. මේක අරකින් ටිකයි මේකෙන් ටිකයි දාලා තමයි මේ සිත් හැදෙන්නේ. ඔන්න ඔය සුසංයෝගය අවබෝධ කරගන්න එක තමයි අපේ අභිධර්ම පාඩමේ පළවෙනි අරමුණ. හරිද? මේ වෙනකම් කරපු වැඩ ටිකේ සාරාංශයක් කියන්න අද පැයම ඔන්න ගියා. හරිද? නෑ අපිට තව ටිකක් කතා කරන්න පුළුවන්. ඉතින් ඒ නමුත් ඒක එහෙම කරන්නම ඕනේ. මේකට ඇතුල් වෙන්න කියලා මම මේ ඉල්ලන්නේ අභිධර්මයට ඇතුල් වෙන්න අභිධර්මයේ භාෂාවක් වගේ කියලා හිතාගෙන හදාරන්න බය වෙන්න දෙයක් නැහැ. අභිධර්මය හදාරන්න බය වෙන්න දෙයක් නැහැ. කාටත් මේක කරන්න පුළුවන් මූලිකව තියෙන ඊනියා බයක් තියෙන්නේ. ඒ කියන්නේ බොරු බයක් තියෙන්නේ. ඒ කියන්නේ බයයි මේකට ඇතුල් වෙන්න අපි බයයි. හරි ඒකයි ඔය තියෙන ප්‍රශ්නේ. ඒක මහා අමාරු එපා කරපු දෙයක් නෙවෙයි. හොඳයි. අපි සාකච්ඡා කරමින් හිටියා අකුසල රාශිය ගැන අකුසල රාශියේ 19ක් තියෙනවා කියලා කිව්වම ඉතින් අද දවසේ මම හිතන්නේ හොඳම මේ chart එක සම්පූර්ණ කරගන්න එක අකුසල රාශියේ 19ක් තියෙනවා එතකොට අකුසල රාශිය කොටස් වලට බෙදෙන්නේ නැහැ අකුසල රාශිය කොටස් වලට බෙදෙන්නේ නැහැ අකුසල රාශිය 19න්නේ 14යි තියෙන්නේ අකුසල රාශිය 14යි තියෙන්නේ ඒ අකුසල රාශිය කොටස් වලට බෙදෙන්නේ නැහැ හරි එහෙනම් එතන මතක තියාගන්න ලේසිනේ හරි අපි ඊළඟ දවසේ විතර ටික කතා කරමු. නමුත් කුසල රාශියත් අපි බෙදාගෙන පොඩ්ඩක් යමු. එතකොට අද දවසේ අපිට chart දෙක සම්පූර්ණ කරගෙන ඉන්න පුළුවන් ඊළඟ දවසේ වෙද්දී. හරි. එතකොට කුසල රාශිය දැන් එහෙනම් මොකද්ද? අන්‍ය සමාන රාශිය කොටස් දෙකකට බෙදුණා. අකුසල රාශියේ 14ක් තියෙනවා. හරි. ඒ 14 බෙදෙන්නම ඔබ බෙදෙනවා. ඒකේ තරම්ම ඕනේ නැහැ. මොනවද? ලෝභ, ත්‍රිකය ආදි වශයෙන් ඒ බෙදෙනවා. ඒක පිළිබඳව අපිට ඒ තරම්ම ඕනේ නැහැ. එතකොට ඒක දැනගෙන නොහිටියා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තවත් පැටලෙන්න පුළුවන්. පස්සේ ඒවා දැනගත්ත හැකි අවශ්‍ය නැහැ. මූලික chart එකට එන්නේ ඒක එහෙමනම් අකුසල රාශිය 14 බෙදෙන්නේ නැහැ. දැන් යනවා සෝබන රාශියේ 25ක් තියෙනවා. ඒ 25 25 පළවෙනියෙන්ම සෝබන සාධාරණ 19යි. හරිද? සෝබන සාධාරණ 19යි. සෝබන සිත්වලම ඊළඟට තියෙනවා මේ වැලකීම් වශයෙන් එන ඒවා. සම්මා වාචා කියන්නේ කුසල කුසල චෛතසිකයක්. කුසල ස්ථාක උපදින්න හේතු වෙන සම්මා වාචා කියලා කියනකොට අපේ හිතේ වැරදි වචනයක් කියන්න යනකොට ඒ වැරදි වචනය නොකියන්න විරතිය. හරිද? මේ වැරදි වචනේ නොකිය ඉන්න ඕනේ කියලා හිතක් පහළ වෙනවා. හරි. ඒ හිත පහළ වෙන්න හේතු වෙන්නේ මේ සම්මා වාචා කියන චෛතසිකය. ඒ චෛතසිකය යෙදුනොත් තමයි අර බලන්න මේකත් එක්ක මේ වගේ සම්මා වාචාත් එක්ක අර පැත්තෙන් වීර්යය දෙනවා. අර පැත්තෙන් ස්පර්ශය දෙනවා. එහෙනම් ඕවා මිශ්‍ර වෙලා හැදෙන්නේ. මේ සමහර කට්ටිය මේක යෙදුනට ඒක නවත්ත ගන්න බෑ වචනයට යන්නේ ඇයි මේක යෙදෙනවා. යෙදුනට ඒක ප්‍රබල යෙදෙන්නේ වීර්යය අතට ආවේ නැහැ. සම්මා වාචා ආව අර පැත්තෙන් වායාමයේ ආවේ නැහැ. වායාමයේ ආවේ පොඩියට. හ්ම්. එහෙනම් දැන්ම තේරෙන්න ඕනේ මේ මේ කවුරු ගැනද කතා වෙන්නේ කියලා හොඳටම. එහෙනම් විරති වශයෙන් තුනක් තියෙනවා සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව කියලා. එතකොට පරුස වචනවලදී, හිස් වචනවලදී, කේලම් වලදී නේද අපි දන්නවා සමහර අයට කේලම් කියද්දී කේලම් කියන්නේ මේ කේලම් අදහස් එද්දී මේක එන්නේ නැහැ මේක නවත්තන්න ඕනේ කියන සිත් පහළ වෙන්නේ නැහැ. මේක වළක්වන්න ඕනේ කියන සිත් සිත හැදෙන්නේ නැහැ. ඒවා හමුවේ මේ සිත හැදෙන්නේ නෑ හැදෙන්නත් එහෙනම් මොකද මේ විරුද්ධ චෛතසික මේ ගෙද සීනි නැත්නම් ගෙදර කොහොමද පැණි රහට ඒක හදන්නේ සීනි නෑ නේද සීනි නැත්නම් පැණි රට ඒක පැණි රහ නෑ ඉතින් දාගන්න බෑ දාගන්න සීනි හම්බ කරගන්න ඕනේ හම්බ කරගන්නම් බණ අහලා එහෙම මේ සම්මා කම්මන්ත සම්මා වාචා කියන චෛතසික උපදින විදිහට මගේ මනස සකස් වෙන්න ඕනේ ඉතින් එහෙනම් හොඳට මේක අපිට මේ වැඩේ ගොඩ නේද? අපි කරන අපි ඉගෙන ගන්න දේවල් පිළිබඳව අපිට යම්කිසි ආකාරයක ඉගෙන ගන්න ධර්මයන් පිළිබඳව නිකන් විද්‍යාත්මක දැනුමක් වගේ නිකන් මේකේ නේද හරපද්ධතිය මේක ඇතුලේ සැකිල්ල දැනගත්තා වගේ නේද මේ ටික දැනගෙන ඉස්සරහට ගියොත් කොහොමද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා ම්ම් එතකොට හොඳයි එතකොට මේ විරති තුනයි ඊළඟට තියෙනවා අප්‍රමඤ්ඤ චෛතසික කියලා. ඒ කියන්නේ කරුණා මුදිතා කියන එක කියන්නේ ඒ කියන්නේ අසීමිතව අප්‍රමාණව යෙදෙන හින්දා එතන දෙකයි. ඒව ගැන පස්සේ අපි විස්තර කරමු. එහෙනම් අප්‍රමඤ්ඤ සහ අනිපැත්තෙන් තියෙනවා තව ප්‍රඥා කියලා එකක්. එහෙනම් සෝබන රාශිය කොටස් හතරකට බෙදෙනවා. පළවෙනි එක තමයි සෝබන සාධාරණ විරති අප්‍රමඤ්ඤ පඤ්ඤා. සෝබන සාධාරණ විරති අපමණ්‍ය පඤ්ඤා. හරි. දැන් එහෙනම් chart හරි. හරිද? අපසර chart එක කොහොමද එතකොට? පළවෙනියෙන්ම තුනකට බෙදුනා. අන්‍ය සමාන අකුසල සෝබන කියලා. අන්‍ය සමාන එක දෙකකට බෙදුනා. සර්වචිත්ත සාධාරණ සහ ප්‍රකීර්ණක කියලා. අකුසලයක බෙදුන්නේ නෑ 14 එහෙමම තිබුණා. නේද? සෝබන එක 19යි 25යි 19ක් සෝබන සාධාරණ විරති 3යි අප්‍රමඤ්ඤ 2යි ප්‍රඥා 1යි. හරි ඒ වගේම සිත් chart එකක් දැන් මතක ඇති කියලා මම හිතනවා. ඉතින් දැන් කියද්දී මතක් වුණා දැන් අපිට ලේසි ඉක්මනටම ඕකේ සටහන ඇඳගන්න අද අපි කියලා දුන්න ටික ඉක්මනටම කටුකොලයක නේද? එහෙමනේ ඉස්සර කරේ නේද ගුරුවරයා කියලා දුන්න කටුවට සටහන හදාගත්තා. ඊට පස්සේ මූලාශ්‍ර වලට ගියේ. එහෙනම් අමතක වෙන්න කලින් දැන් අපිට පහසුයි ඔන්න සැකිල්ල හැදුනා එපාර. හරි. සැකිල්ල හැදුනා. දැන් ඒකෙන් අපි කරන්න යන දේ දැනගත්තා. දැන් ගොඩවල් දෙක තියලා මිශ්‍ර කරන්න යන්නේ. ඊට කලින් මේවා ගැන පොඩ පොඩ දැනගෙන ඉන්න ඕනේ. හරිද? මේ ගොඩවල් මිශ්‍ර කරන්න ඉස්සෙල්ලා ඒවායේ ගුණයන් පිළිබඳව මේ සිත්වල වැඩ පිළිවෙල මේකයි, මේ චෛතසික වල වැඩ පිළිවෙල මේකයි කියලා දැනගත්තේ නැත්නම් මිශ්‍ර කරගන්න මිශ්‍ර වෙලා මේක හැදෙන හැටි තේරුම් ගන්න බෑ. අන්න ඒ මූලිකව මේවා ටික අපි විග්‍රහ කරගන්නවා. චෛතසික ටික ඉස්සලා විග්‍රහ කරලා ඊට පස්සේ ආය යනවා සිත්වලට. එතකොට ඒක ටික කරගන්නකොට අපිට යම්කිසි අභිධර්මයේ පිළිබඳ මූලික දැනුමක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ රසවත් කොටස් එතන ඉහත තියෙන ඔක්කොම ලේසි එහෙම අපහසු නැහැ. හරි. එහෙනම් අද දවසේ අපි මේ පිළිබඳව chart පිළිබඳව නැත්නම් සටහන් පිළිබඳව මේවා බෙදිලා යන ආකාර පිළිබඳව නැවත වාරයක් හොඳ සාකච්ඡාවක් කරා ගණන් දාගන්න එක පස්සේ කියලා කිව්වා කැමති නම් ගණන් ටික දාගන්න. මොකද ගණනුත් වැටුණා සමහර ඒවාට නේද නැත්නම් නෙවෙයි එහෙනම් මේක මේ දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ chart දෙක ලස්සනට ඇඳලා පාටට ඇඳලා මම එදත් කිව්වා ළමයි ආවර්තිතාව වගුව ගහගෙන ඉන්නවා නේද එයාගේ කාමරේ අම්මා කුස්සියේ හෝ තමන්ගේ නිදන කාමරේ හෝ නැත්නම් තාත්තා තමන්ගේ ඔෆිස් කාමරේ හෝ සාලේ හෝ අභිධර්ම chart එකක් අර ආවර්තිතාව වගුව මෙහි අභිධර්ම වගුව. මේ කාලෙන් කාලෙට ඉතින් ඒක ගැළපෙන විදිහට කරන්න ඕනේ. නේද? ළමා කාලේ ආවර්තිත වගුව නේද? හ්ම් තරුණ කාලේ තව මොනවා හරි වගු. නමුත් ඕනම කාලයක අභිධර්ම වගුව. ඒකින්ද මේවා ජීවිතයට එකතු කරගන්න වෙන ඒවා කල්පනා කර කර ඉන්නේ නැතුව ඔව්ව කල්පනා කරන්ද හරි ඒක කරන විදිහත් මම කිව්වා වැඩේ වැඩේ කරන ගමන් එකපාරටම අහක බලාගෙන කුසිය වැඩ කරන ගමන් නැත්නම් වෙන තැනක වැඩක් කරන ගමන් අහක බලාගෙන මේ chart එක මතක් කරනවා. අමතකයෙන් ගණන් ටිකත් එක්කම දාගත්තාම තවත් හොඳයි. ආ මේකේ කොච්චරද? මේක මෙතන කොච්චරද? දැන් මතක නැහැ. බැලුවා. ඒකටයි ඒක එතන ගහගන්න කියන්නේ. නිකන් නිකන් පේන්න තියෙන නෙවෙයි. ගහගෙන ඉන්න ගම අභ්‍යාස කරනවා. වැඩ කරන ගම අභ්‍යාස කරනවා. නේද? පුරුදු වෙන්න ඒ විදිහට අපිට මේ කටයුතු කරන්න පුළුවන්. අහක යන කාලයෙන් අභිධර්ම ඉගෙන ගන්න. එහෙම හොඳයි. නාස්ති වෙන කාලයේදී අභිධර්ම ඉගෙන ගන්නවා කියලා මතක තියාගන්න. එහෙම කරගෙන අපි මේ කටයුතු සිද්ධ කරමු. එහෙමනම් මම හිතනවා අද දවසට අපිට මේ දවස් වෙන කාලය මෙතනින් නිමාවටපත් වෙනවා. අපි හැමෝම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරු ධර්මයේ තේරුම් අරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.